සාදු සාදු. බොහොම පිං ස්වාමීන් වහන්සේ අවසරයි දෙවනි ප්‍රශ්නය අහන්න. දෙවනි ප්‍රශ්නය තමයි අපි දැන් චක්කු යන 10ක් ස්වාමීන් වහන්සේ ශුද්ධාෂ්ටකයයි මේ එහෙම 10ක් උපදිනවා කියලා ඔබ වහන්සේ දේශනා කරානේ. ඒ කියන්නේ ශුද්ධාෂ්ටකයයි ජීවිතේන්ද්‍රිය රූපයයි ඒකට චක්ක විඥානය හරි සෝත විඥානය හරි ඒවා. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ ඒ 10 දැන් නැද්ද ආහාර රූපේ. එහෙම නැත්නම් ආහාර රූපය අර මේ මේ මොකද්ද ඕජාවේ තියනවාද? එහෙම නැත්නම් ඒක නැති ආහාර රූප එකතු වෙන රූප කලාප තව වෙනම තියෙනවා. ඒවා තව වෙන වෙන නම් වලින් හඳුන්වනවා. එතකොට මේ විදිහට දැන් මේ මේ කතා කළේ අර චක්කු කලා දැන් මේ චක්සු ප්‍රසාදය හටගන්න කර්ම ශක්තියෙන් හටගන්න කොටසක් තියෙනවානේ. ඒ කර්ම ශක්තියෙන් හටගන්නා රූප කලාපය තුල අවම වශයෙන් රූප 10ක් තියෙනවා. මොනවද ඒ 10? පටවියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජා ජීවිතේන්ද්‍රිය සහ චක්සු ප්‍රසාදේ කියන ඔය 10 එක කලාපයක් හැටියටයි කර්ම ශක්තියෙන් ජනිත කරන්නේ. ඒකයි ඒ කියන්නේ. එතකොට දැන් ආහාරජ රූපය කියන එක කර්ම ශක්තියෙන් හටගන්න එකක් නෙමෙයිනේ. එතන පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා කිව්වහම එතකොට ඒ අට විතරක් ආහාරයෙන් හටගන්න පුළුවන්. අවසරයි මට එතන එතන ජීවිතේන්ද්‍රිය රූපයක් හටගන්නේ ජීවිතේන්ද්‍රිය රූපය ආහාරයෙන් හටගන්නේ එතන මේ චක්සු ප්‍රසාද රූපය හටගන්නේත් නැහැ. ඒ උනත් සමින්දන්ස ඒ කියන්නේ දැන් ඇහැ පවත් ඇසෙන් අපි ඒ ගන්න හැකියාව පවතින්න නම් අපිට ආහාර වල ශක්තිය අවශ්‍යයි ආහාර වල ශක්තිය අවශ්‍යයි. ඒතර ආහාර වලින් උපද්දවන්නේ සුද්ධාෂ්ටක රූප කලාප. ඒතර දැන් අපේ ඇහි අර චක්සු ප්‍රසාදේ ඇති වෙන තැන ඒ ආහාරයෙන් හටගන්නා සුද්ධාෂ්ටක රූප කලාපක් තියෙනවා. ඊට පස්සේ තේජෝ ශක්තියෙන් හටගන්නා සුද්ධාෂ්ටක රූප කලාපක් තියෙනවා. සිතෙන් හටගන්නා සුද්ධාෂ්ටක සහ ඒවට තව කර්මජ රූප චිත් මේ ආදී මේ ජීවිතේන්ද්‍රිය රූපය ආදී එකතු වෙලා ඒ සුද්ධාෂ්ටක හෝ එහෙම නැත්නම් නවක කලාප අතර තියෙන්නත් පුළුවන්. ඔය ඔක්කොම අතරේ තමයි කර්ම ශක්තියෙන් හටගන්නා මේ දසක කලාප අරකාස්සේ හටගන්නේ.